ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන්මයි මේ උතුම් බුද්ධ ශාසනයක ආරම්භය සහ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ඒ දුකින් මිදෙන මාවත දුකින් මිදෙන ප්‍රතිපදාව පිළිබඳව පවතින සියලුම ධර්මයන්. ඒ ධර්මයන් පිළිබඳව කෙනෙකුට පළවෙනියටම ඇති කරගත යුතු කාරණේ බවට පත් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. ඒසා තමයි සෝතාපට්ටි අංගවලටත් මේ සද්ධර්ම ශ්‍රවණය පරතෝ ගෝසප්පයෙන් ඇති වෙන සද්ධර්ම ශ්‍රවණය පිළිබඳව දැක්වෙන්නේ. ඒ ධර්මය තව කෙනෙකුගෙන් අපිට අහලා දැනගන්නට වෙනවා. ඒ සත්පුරුෂයෙක්ගෙන් ඒ ධර්මය අහලා සත්පුරුෂ සේවනයේ තුල ඒ ධර්මය අපි දැනගන්නකොට ඒ ඇති කරගන්න නුවණට කියනවා සුතමය ඥානය කියලා. නැතිනම් තව කෙනෙකුගෙන් ඒ ධර්මය අහලා දැනගන්න ඥානයට නුවණට කියනවා සුතමය ඥානය කියලා. එතකොට ඒ සුතමය ඥානය පිළිබඳව අපි නොඑක ආකාරයට කතා කරන්න තියදුනා. ඒ සුතමේ ඥානය පිළිබඳව අවස්ථා කරන්නට යෙදුනේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන. පටිසම්භිදා මග්ගයේ තුල තියෙන පළවෙනි ඥානය තමයි සුතමේ ඥානය. ඒ සුතමේ ඥානය පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට පළවෙනියටම අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව විශේෂයෙන් නුවණින් දත යුතු ධර්මයන් විශේෂා දැනගන්න එකට කියනවා අභිඤ්ඤේය ධර්මයන් කියලා. ඒ අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව අහලා දැනගන්න එක සුතමේ ඥානයට අයිති කාරණාවක්. ඒ අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට අපි පිළිවෙලින් කතා කරගෙන ඇවිල්ලා අභිඤ්ඤේය ධර්ම සතරක් ගැන කතා කරලා අපි එතනින් චතුරාර්ය සත්‍ය ධර්මය විශේෂිත වූ නුවණකින් දත යුතු ධර්මයක් හැටියට සාකච්ඡා කළා වටහා ගත්තා. එතනදී මූලික වශයෙන් අපි චතුරාර්ය සත්‍ය ධර්මය කතා කරලා පහුගිය දේශනාව තුළිනුත් අපි ටිකක් ගැඹුරින් තව ටිකක් විස්තරාත්මකව ඒ පිළිබඳව කතා කළා. මොකද එතන තියෙන සුවිශේෂීත්වයේ සුවිශේෂී භාවය නිසාම අපිට ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමේ ඇති වැදගත්කම නිසාම දුක්ඛ සත්‍ය පිළිබඳව අපි එතනදී කතා කළා අපි ටිකක් මතක් කරගත්තොත් දුක කියලා කියනකොට වේදනාත්මකව ඇතිවෙන වේදනාව තුළින් දකින දුක් වේදනාව වගේම දුක් ලක්ෂණයක් පිළිබඳව අපි කතා කළා දුක් ලක්ෂණ ධර්මතා සමූහයක් ගැන එතකොට ඒ පීලනාර්ථය සංකතාර්ථය විපරිණාමාර්ථය සහ සංతాපාර්ථය කියන මේ දුකේ ඇති දුක්ඛ ලක්ෂණ ටිකක් අපි කතා කරලා මේ වේදනාවකින් නොදැනෙන වේදනාවකින් කායික හෝ මානසික වේදනාවකින් නොවිඳින නමුත් මේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය නිසා අපි කිව්ව මේක දුක්ඛ ලක්ෂණයක් කියලා. මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධ කරගන්නකොට අපි දන්නවා යම්කිසි ධර්මයක් හේතු නිසා සකස් කරලා තියෙනවා නම් හේතුන්ගෙන් හදලා තියෙනවා නම් මේ හේතුන්ගේ ඇති අභවාර්ථය නිසාම මේකට කියනවා දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා. මොකද මේකේ සංකතාර්ථය තියෙන නිසා. ඒකට මෙන්න මේ විදිහට අපි දැනගත්තා අපි සැපයි කියන තැනත් දුකයි කියන තැනත් උපේක්ෂයි කියන තැනත් දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. දුක් වේදනාව පිළිබඳව දැනගන්නට විචානනය කරන්නට කාට පොදුවේ හැකියාව තිබුණට මේ දුක්ඛ ලක්ෂණ පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ උතුම් වූ නුවණකින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවකින් කියන එක පිළිබඳව අපි කතා කරා. ඊට පස්සේ අපි සමුදය පිළිබඳව කතා කළා. සමුදය ගැන කතා කරනකොට තෘෂ්ණාව එහෙම නැතිනම් අපි අද බාහිර ඇති බවට ගත්ත වස්තුවලට කරන දැසගත් තණ්හාව කියන කාරණාව වගේම නැතිනම් අවිද්‍යාව විෂම ලෝභය කියන තැන ඉඳලම මේ තෘෂ්ණාවේ විවිධ ප්‍රභේදයන් තියෙනවා. එතකොට මේ තෘෂ්ණාව කියන එකත් එහෙම නැත්නම් සමුදය කියන එකත් අර්ථ ටිකකින් අපි කතා කරනවා. නිසා පළවෙනිම ලක්ෂණය કૃષ્ණාවේ තියෙන පළවෙනි ලක්ෂණය විදිහට අපි කතා කළා ආයෝහනත්ෝ ආයෝහනාර්ථය કૃષ્ණාවේ තියෙන ලක්ෂණයක් ආයෝහනාර්ථය કૃષ્ණාවේ තියෙන ලක්ෂණයක් බවට පත් වෙනවා කියලා කිව්වේ ආයෝහණය කියලා කියන්නේ අපි දන්නවා රැස්වීම රැස් කරගන්නවා කියන කාරණාව එතකොට මේ සමුදය කියන දෙයට මූලිකම දේ හේතුව බවට පත් වෙන්නේ මේ සමුදේ තියෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ රැස් කරගන්න ලක්ෂණය. රැස් කරගන්නේ කුමක්ද? අපි දන්නේ නැති වෙනකොට යමක් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අපි දන්නේ නැත්නම් ඒ හැමතැනකම සමුදේ සත්‍යයේ කෘත්‍ය සමුදේ සත්‍යයේ ලක්ෂණය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇයි ඒ හැම දෙයක්ම රැස්වීමට යනවා භෞතිකව ඇති දෙයක් විදිහට. එතකොට මෙතනින් කියන්නට උත්සාහවත් වෙන්නේ භෞතිකව නැති බවට දෙයක් ගන්නට නෙමෙයි ඇති බව තුලත් නැති බව තුලත් පවතින්නේ ආයෝහනාර්ථයක් කියන කාරණය. ඇති බව තුලත් නැති බව තුලත් පවතින්නේ ආයෝහනාර්ථය කියන සමුදේ ලක්ෂණයමයි. එනිසා මේ සමුදය පිළිබඳව අපි කතා කරනකොට බොහොම වැදගත් දෙයක් තමයි මේ ආයෝහනාර්ථය කියන එක පිළිබඳව අපි අවබෝධ අවබෝධයක් ඇති කර ගැනීම. එනිසාම අපි පහුගිය දේශනාව තුළ අපි කතා කළා මේ ආයෝහනත්‍රෝ කියලා කියනකොට ආයෝහනාර්ථය තමාට තමා රැස් වෙන ස්වභාවය පිළිබඳව අපි හැම වෙලාවකදීම රැස් කරගන්නේ තමන්ගේ ලක්ෂණ ටිකක් තමන් කරගත්ත ස්වභාවයක් එහෙම නැතිනම් තමා නොවුණු ස්වභාවයක් පිළිබඳව අපි රැස් කරගන්නේ නැහැ. අද දවසේදී ඔබට සිද්ධ වුණොත් ඔබ ඔය ඉන්න අවස්ථාව පිළිබඳව කාට හරි ඔප්පු කරලා මතක් කියන්නට ඔබට කියන්න සිද්ධ වෙන්නේ ඔබ වටේට තියෙන රූප පිළිබඳව එහෙම නැතිනම් ඔබ අහපු කාරණාවන් පිළිබඳව මේ මොහොතේදී බණ අහපු බව ඔබට ඔප්පු කරන්නට සිද්ධ වුණොත් ඔබත් සමග බණ අහපු කවුරු හරි හිටියනම් ඒ අය ගැන ඔබට කියන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙයක් Taman බවට පත් වෙලා නැහැ. ඒ කියන්නේ පේන රූපේ Taman නෙමෙයි, ශබ්දයේ තමන් නෙමෙයි. ඒකට මේ තමන් නොවුණු ටිකකින් තමයි අපි තමන් කියන ස්වභාවය ගැන තමන් හිතිය බවට ඔප්පු කරගන්නේ. මොකද තමන් වූ ආයතනයක් ඇත්තේ නැහැ. හැම මොහොතකම අපිට රූපේ පැත්තෙන් උපදින ආරම්මණයක එල්ලිලා අපි මේ පැත්තේ තමන් ඇති බවට හිතා ගන්නවා. ඒ වගේම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ වගේම ධර්ම ධම්මාරම්මන මනසින් උපද්දවන ආරම්මන පිළිබඳ මෙන්න මේ විදිහට අපි ඇති කරගන්න සංකල්පයන් මත අපි තීරණය කරනවා මේ දේ විඳින මේ දේ අනුභව කරන අපි පුද්ගලයේ කෙනෙක් මේ පැත්තේ ඉන්නවා කියලා. සම්පූර්ණම මේ කෙනා පිළිබඳව අපිට තියෙන හැඟීම ඇති වෙලා තියෙන්නේ මේ ආයතන ටිකෙන් එළියට නැවත දැස ගන්න ලක්ෂණය නිසාම. ඒ නිසා තමයි ආයෝහනාර්ථය කියලා කියන්නේ අපි රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. ඔබ අද දවසේදී ඔය නිවසේ ඉඳලා එළියට ගිහිල්ලා සතියකින් නැවත නිවසට ආවොත් ඔබ කියයි ওই ටික ওই විදිහටම තියෙනවා නම් ඔබේ පරිසරය මීට සතියකට කලින් තිබුණ විදිහටම මේක පවතිනවා කියලා. තව පැත්තකින් ඔබ ඒ තුල ඉඳලා තව කතාවක් කියනවා ඒ තමයි සතියක ඉඳලා මම ජීවත් වුණා කියලා. එතකොට ඒ තමන් කියන බව තමන් ජීවත් කරගත්තේ ඔබට කිසිම විදිහකින් සතියකට කලින් තිබුණු තමන්ගේ නිවස දකින්න පුළුවන්කම ලැබුණේ නැහැ. වර්තමාන මේ මොහොත තුළ අනාත්ම වර්ණ සටහනක් ඇහැ රූප දෙක එකට ගැටීම නිසා හටගත් ධර්මතා සමූහයක පැවැත්මක් සිද්ධ වුණේ. ඒ සිද්ධ වුණ තැනක තමන් දැනගත්තේ ඒ අනුව තමන් රැස් කරගෙන තිබුණු අතීත තමන්ගේ නිවස පිළිබඳවයි තමන් දැනගත්තේ. තව විදිහකින් කියනවා නම් තමන් තමන්ගේ මනසම සිහිපත් කරගෙන තමන් gedara ගැන හිතුවා කියලා කල්පනා කරනවා. එතකොට දැන් මෙන්න මේ සිද්ධිය තුළ රැස් කර ගැනීම කියන කාරණාව අපි බැලුවොත් රැස් කරගත්තේ කුමක්ද අපි රූපය රැස් කරගන්න ස්වභාවයට ගියා නැවත රූපය සකස් කර ගැනීම පිණිස. ඒකට කියනවා රූපං රූපත්ථාය අபிසංකරන්තේති සංඛාරෝ. රූපය රූපේ පිණිස නැවත නැවතත් අපි රැස් කරගන්නවා. ඔබ දැන් ඔය තියෙන gedara රැස් කරගන්නවා තව මොහොතකින් ඔබට gedara බලන්න පුළුවන් කියන අදහසෙන්. එතකොට ඔබ ඔය ඇති බවට ගත්ත ලක්ෂණය නිසාම නැවත ඔබට ආයතන ටික හදලා දෙනකොට අලුතෙන්ම අනාත්ම වර්ණ සතහනක් ගැටෙනවා ඔබ දැනගන්න ඔබ රැස් කරගත්ත දේ gedara තමයි තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔබට එකම gedara බාහිර දකින්න පුළුවන්කම තියෙනකන් ඔබට තෘෂ්ණා ඡන්දය පහ වෙන්නේ නැහැ. හේතුව ඔබට එකම gedara දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ එළියේ බාහිර භෞතිකව ඔබට වස්තු, ගෙවල් දොරවල්, ඒ දේවල් බාහිර හම්බෙනවා. හම්බෙන කම නිසාම ඔබට ඇලෙන්න පුළුවන් මේ සමුදයේ තියෙන ආයෝහනාර්ථය, ආයෝහන ලක්ෂණය කියනවා. ඒ නිසා මෙතන දුක් වේදනාවකත් ඔබට ආයෝහන ලක්ෂණය තියෙනවා. සැප වේදනාවෙත් ආයෝහන ලක්ෂණය තියෙනවා. උපේක්ෂා වේදනාවෙත් ආයෝහන ලක්ෂණය තියෙනවා. එනිසා කෙනෙක් දුගතියට ගියොත් දුගතියටත් සංහාව යෙදෙනවා. මොකද ඔහු ඔහුගේ ආයතන ටිකේ පැවැත්මට ආයෝහනාර්ථයෙන් නැවත නැවතත් ඒ දේම සකස් කර ගැනීමට ඔහුගේ ඇතිවන කැමැත්ත නිසා නැතිනම් ආයෝහනට්ඨෝ කියන මේ සමුදයේ තියෙන ආයෝහන ලක්ෂණය නිසා. ඊට පස්සේ සමුදේ සත්‍යයේ තියෙන අභිඤ්ඤේයාර්ථය සමුදයස්ස නිදානච්ඡෝ කියන එක අභිඤ්ඤයයි. මේ නිදානච්ඡෝ කියලා කියන්නේ හේතුවක් බවට පත් වෙන නිධානයක් අපි කියන්නේ රෝග නිධානයක් කියලා යම් රෝගයක් ඇති කරන්නට හේතුවක් බවට පත් වෙන එකට කියනවා නිධානය කියලා. එතකොට මේ දුක නැමැති මේ ඵලය ඇති කරන්නට හේතුවක් බවට පත් වෙන දෙයක කියනවා නිධානාර්ථය කියලා. මේ දුක්ඛ නැමැති වේදනාවක් උපද්දවන්නටත් නැතිනම් දුක කියන දේ හදලා දෙන්නට වේදනාත්මකව කියන තැනදී මෙතන කතා කරන්නේ කායික වේදනාව කියන අදහසෙන් නෙමෙයි මව් මැරීමෙන් එන දුක පියා මැරීමෙන් එන දුක ආදි වශයෙන් රූපය විපරිණාමයකට පත් වෙනකොට තමන් ඇති කරගන්න යම් දුකක් තියෙනවා නම් ඒ සියලුම දුක්ඛයන්ගේ ඒ වගේම නැවත නැවතත් ස්කන්ධ ටික හදලා උප්පත්තියක් කරා අරගෙන යන්න පුළුවන් කම හදලා දෙන ටිකටත් කියනවා නිදානාර්ථය කියලා මේ සමුදේ තියෙනවා නිදානාර්ථයක්. එතකොට ඒ දුක්ඛ ස්කන්ධයන් නැවත නැවත පවත්වන්නට හේතු වෙන අර්ථයක කියනවා නිදානාර්ථය කියලා. එතකොට මේ සමුදේ තියෙන ස්වභාවය ආයෝහනාර්ථය, ඒ වගේම නිදානාර්ථය. ඇයි දුකට නැවත නැවතත් නිධානයක් බවට පත් වෙනවා. එහෙම නැතිනම් දුකට නැවත නැවතත් හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි අර තණ්හාව කියලා ගත්ත ගෙදරට තණ්හාව, මේසට තණ්හාව, දරුවට තණ්හාව කියන මට්ටම නෙමෙයි මේ සමුදයේ තියෙන ලක්ෂණ ටික. එතකොට ඔබ විසින් ප්‍රහාණය කළ යුතු වෙන්නේ ප්‍රහාණය විය යුතු වෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටිකක් සමගම එතකොට තමයි මේ ලක්ෂණවලට තැනක් අහිමි වීම කියන කාරණාව මෙතනදී බොහොම වැදගත් දෙයක් බවට පත් වෙනවා. මේ ලක්ෂණයන්ගෙන් නැතිනම් සමුදේ සත්‍යයේ තියෙන මේ නිධානාර්ථය කියලා කියන්නේ අපි හැම මොහොතකදීම නිදානයක් කරගන්නවා නැවත නැවතත් ස්කන්ධ ටික සකස් කරන්නට මේ මොහොතේ ඇහැට පේන රූපයේ යථාර්ථය නොදන්නාකම නිසාම හටගෙන නිරුද්ධ වුණ ලක්ෂණේ නොදන්නාකම නිසාම අපි කල්පනා කරනවා මේ රූපය නැවත බලන්නට පුළුවන්කම තියනවා කියන මට්ටමේ කාම භවය අනුව ගියපු මට්ටමේ සංකල්පනාවන් අපිට ඇති වෙනවා. එතකොට මේ බාහිර සතර මහා ධාතුව විඳින්න පුළුවන් මට්ටමට මේ පැත්තෙන් නැවත ආයතන ටික හදලා දෙන එක සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ක්ෂණිකවම අපිට නැවත ආයතන ටික සකස් කරලා දෙන්න හේතුවක් බවට පත් වුණා මොකද්ද? අපි නැවත නැවතත් රූපේ රැස් කරගන්නවා කියන කාරණාව, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ධර්මයන් රැස් කරගන්නවා කියන මෙන්න මේ සිද්ධිය. එනිසා දැන් අපිට නිධානයක් බවට පත් හැම මොහොතකදීම මෙතන යථාර්ථයේ නොදන්නකම නිසා හදාගත්ත දේ නිධානයක් බවට පත් වෙනවා ඊළඟට දුක්ඛ ස්කන්ධ ටික කාම භූමිය තුළ සකස් කරලා දෙන්න. මෙන්න මේකට කියනවා නිධානත්වෝ කියලා. එතකොට මේක සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන් කාම භවය වෙන්න පුළුවන් රූප භවය වෙන්න පුළුවන් අරූප භවය වෙන්න පුළුවන් තුන් භවයේම අනුව ගියපු දෙයක් වෙන්න පුළුවන් මේ සමුදයාර්ථය අයින් වෙලා නැහැ. ඒ කියන්නේ අපි රැස් කරගන්නවා කියන ආයෝහනාර්ථයත් ඒ වගේම නැවත නැවතත් මේ ඵලය පවත්වන්නට සහ උපදවන්නට හේතු වෙන නිදානාර්ථය කියන එකත් මේ දෙකම පවත් තියනවා එකම ධර්මයේ තුල ඒ තමයි සමුදය කියන තැන මේ තුන් භූමිය තුලම මෙන්න මේ ආකාරයේ සමුදය කියන ලක්ෂණය සමුදය සත්‍ය තුල තියෙන ලක්ෂණයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම සමුදයේ තියෙන සංයෝගට්ටෝ බැඳීම කියන අර්ථය සංයෝජනයක් බවට පත්ුන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ සංයෝගාර්ථය කියන යෙදීම කියන අර්ථය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම pali bodhattho pali bodharthaya අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ හැම ධර්මයක් සමගම තුන් භූමිය අනුව ගියපු සියලුම කාරණාවන් සමග එක්ව සිටින බව සහ pali bodharthaya නැවත නැවතත් සසරට අරගෙන යන්න පුළුවන් ඒ සංසාර රෝගය ඇති කරන්නට පුළුවන් ඕගය ඇති කරන්නට පුළුවන් මට්ටමේ පලිබෝධාත්මක ලක්ෂණයක් තියෙනවා මේ ටික අපිට දකින්න වෙනවා සමුදයේ තියෙන ස්වභාවය කියන ටික තුල. එතකොට මෙන්න මේ සමුදයේ තියෙන මේ ස්වභාවය නිසා මේ ලක්ෂණ ටික නිසා තමයි සමුදේ සත්‍ය පිළිබඳව විග්‍රහ කරනකොට සමුදේ සත්‍ය පිළිබඳව බෙදනකොට සියලුම තණ්හාවක් ඒ වගේම සියලුම අකුසල ධර්මයනුත් ඒ වගේම කුසල ධර්මයනුත් මේ හැම දෙයක් තුළම පෙන්වන්නේ සමුදය කියන දේ සමුදය කියන ලක්ෂණය මෙතන තියෙන මෙන්න මේ ස්වභාවය නිසා. ඒ කියන්නේ තෘෂ්ණාව කියන ලෝභය තියනවා කියන හින්දා නෙමෙයි. නමුත් මේ හැමතැනකම ආයෝහනාර්ථයේ තියෙනවා, නිදානාර්ථයේ තියෙනවා, සංයෝගාර්ථයේ තියෙනවා පලිබෝධාර්ථයේ තියෙනවා. මෙන්න මේ අර්ථයන් පිළිබඳව ලක්ෂණයන් පිළිබඳව සමුදේ තියෙන සමුදේ ලක්ෂණයන් පිළිබඳව අභිඤ්ඤයයත් උනේ ඔක්කොම ධර්මයන් අපි විශේෂ වූ නුවණින් දත යුතු ධර්මයන්. ඒකට අභිඤ්ඤයයි මේ ධර්මයන්. අභිඤ්ඤයයි කියනකොට මේ ධර්මයන් පිළිබඳව අපිට අවබෝධයක් විශේෂිත වූ නුවණක් තියෙන්නට ඕනේ. ඒ විශේෂිත වූ නුවණක් තිබුණොත් තමයි ඒ ලක්ෂණය නිවැරදිව අපිට වටහා ගන්නට පුළුවන්කම තියෙන්නේ. නිවැරදිව ඒ ලක්ෂණ වටහා ගන්න තරමට කෙනෙකුට පහසුවක් තියෙනවා ඒ ධර්මය හඳුනගෙන ඒ ධර්මය දුරු කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාව තුළ හැසිරෙන්නට පහසුවක් පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව නිරෝධ සත්‍ය නිරෝධස්ස නිස්සරණට්ඨෝ නිරෝධයාගේ නිස්සරණාර්ථයක් තියෙනවා. නිරෝධය කියනකොට නිරෝධයේ තියෙන ලක්ෂණයන් පිළිබඳවත් නිරෝධය පිළිබඳවත් අපිට කතා කළ කතා කරන්න අවශ්‍ය වෙනවා. නිරෝධය කියනකොට ලෝකේ නොඑක් නිරෝධ තියෙනවා. එතකොට හටගත් හැමදේම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ හේතු නිසා හටගත් ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියනකොට මේ හටගන්න ස්වභාවයෙන් යුක්ත ධර්මයන් ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒ වගේම මේ හටගත් ස්කන්ධ ධර්මයන් මේ මොහොතේම බිඳිලා නැති වෙලා යන නිරෝධයටපත් වෙන ස්වභාවයකින් යුක්තයි. මෙන්න මේ Nirodha කියනකොට මේ ස්කන්ධයන්ගේ ක්ෂණික Nirodhaයක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ රූපයගේ Nirodhaයක් වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ ක්ෂණික මට්ටමින් විදි විදි යන ස්වභාවයක්. ස්කන්ධ Nirodha කියලා කියන එකට. එතකොට මේ ස්කන්ධ නිරෝධයක් පවතිනවා. ඒකට කියනවා ක්ෂණික නිරෝධය කියලා. ස්කන්ධයන්ගේ පවතින මේ ක්ෂණික නිරෝධය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසාම නොදන්නකම නිසාම කෙනෙක් ඇති හැටියට මෙනෙහි කරන ලක්ෂණේ පිහිටා සිටිනවා. කියන්නේ ස්කන්ධය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන නොදන්නකම නිසාම තමයි අපිට Nirodhaය පිළිබඳව නුවණක් නැත්තේ. කියන්නේ නිරුද්ධ වූ දේ නිරුද්ධ වුණ බවට නුවණ නැති නිසාම ඒ දේ නැවත නැවතත් ඇසුරු කරන්නට අපි පෙළඹෙනවා. ඒ නිසාම ඒ දේ තුළ අපිට චන්ද්‍රාගය යෙදෙනවා තෘෂ්ණාව අවිද්‍යාව තෘෂ්ණාව වගේ මූලක්ලේශ ධර්මයන් අපිට යෙදෙනවා ඒ දේ තුළ ඇයි අපි Nirodhe දැක්කේ නැහැ හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව දැක්කනම් ඒ නිරුද්ධ වුණ දේ අරඹය අපිට කෙලෙසේ යෙදෙන්නට තැනක් ඇත්තේ නැහැ ඒ කියන්නේ හටගත්ත රූපේ ඉතුරු නැතුව නිරුද්ධ නම් ඒ ආරම්භය අපි දැනගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ නම් ස්පර්ශයක් නිරුද්ධ නම් වේදනා සංඥාවක් සංඛාර විඥානයනුත් නිරුද්ධ නම් දැන් අපිට ඇලෙන්නට මේ ඔක්කොම එකතු කරගත්ත බාහිර රූපායතනය අම්මා බවට හදලා දෙන හේතුවයි නැති වුනේ. අම්මට තණ්හා කරනවා අම්මට ඇලෙනවා කියන මේ ලක්ෂණය නැති වුනේ දුරුනේ කල්ලතුම. කල්ලතුම දුරුණා කියලා කියන්නේ හේතුවක් නැහැ. දේ පවත්වන්නට හේතුවක් නැති බව නිසාම. ඒ නිසා අපිට Nirodhe කියනකොට ස්කන්ධයන්ගේ Nirodhayak තියෙනවා. හැබැයි ස්කන්ධ Nirodhaය නිවන නෙමෙයි. නැතිනම් Nirodharya සත්‍ය නෙමෙයි. ස්කන්ධයන්ගේ Nirodhe තමයි හටගත් දේ බිඳී යන ස්වභාවය. ඒක මේ ලෝකේ හැමදාම පවතින යථාර්ථය. මේ ලෝකේ උත්පාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ ඉපදුනත් නැතත් මේ ලෝකෙ පවතින ස්වභාවය තමයි හේතු නිසා හටගත් ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය. එතකොට මේ ධර්මය අනිත්‍ය බව කියන අනිත්‍ය ලක්ෂණය කියන එක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ පවතින යථාර්ථය. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් මේ ඉතුරු නැතුව නැති වෙලා යන මේ අනිත් ඒ ලක්ෂණයේ පිළිබඳව අවබෝධ කරගෙන ලෝකයට නොපෙනෙන මේ ඇත්ත දේශනා කරනවා. ඒ කියන්නේ මේ Nirodha කියන එක හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ලක්ෂණය මේ ස්වභාවය අපි දැනගත්තත් නොදැනගත්තත් ලෝකෙ තුල පවතින යථාර්ථය. මේ පවතින යථාර්ථය තමයි අපිට අවබෝධ කිරීම මත දුකෙන් මිදෙන්නත් අවබෝධ නොකිරීම මත දුක තුල සසර ඇදගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා Nirodhe කියනකොට පළවෙනිම දේ තමයි ස්කන්ධයන්ගේ ක්ෂණික Nirodhayak කියනවා. ක්ෂණික Nirodhe නොදන්න කම නිසාම ස්කන්ධයන්ගේ නිත්‍ය සංඥාව පතිත කරගෙන අපිට විඳින්න පුළුවන් බාහිර ලෝකයක් ඇති බවට අපි සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත දෙයක් අපි අසුර කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට Nirodhe කියනකොට මෙහෙම Nirodhekuත් ස්කන්ධයන්ගේ Nirodhekuත් අපිට දැකන්න තියෙනවා. ඒ වගේම Nirodheye තියෙනවා තවත් දෙයක්. ඒ තමයි ඒ ඒ මට්ටම් වලින් ඇති කරන Nirodhe කියන දේ. කියන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ රූපෙට තියෙන තණ්හාව දුරු කරගන්න මට්ටමේ Nirodhekටපත් කරන්නට. රූපේට තියෙන මට්ටමේ Nirodhayak කියලා කිව්වේ දැන් ඔබ ගෙදරට කැමති දරුවට ආදරේ කියලා දැඩි වශයෙන් ගත්ත මට්ටමේ යෙදෙන තණ්හාවක් ඔබට දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. తాවකාලිකව යටපත් කිරීම වශයෙන් හෝ ඒ තෘෂ්ණාව දුරු කරගන්නට ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒකත් එක්තරා වශයෙන් ගත්ත Nirodhayak. එතකොට ඒ විදිහට Nirodhayaකුත් තියෙනවා. එතකොට මිච්ඡා නිබ්බාන හැටියට දක්වන මිච්ඡා නිර්වාණයන් පිළිබඳව කතා කරනවා ඒ ඒ ධ්‍යාන මට්ටම් වලදීපත් වෙන ඒ මට්ටමේ නිවෙන්නට පුළුවන්කම ලැබුණේ ඒ ඒ මට්ටම් වලදී ඇති කරගත්ත නිරෝධයේ ලක්ෂණය නිසා. ඒ කියන්නේ තෘෂ්ණාව ඒ ඒ මට්ටම් වලදී දුරු කරගත්ත ක්‍රමය නිසා. නමුත් ඒ දේ පවතින්නේ නැහැ. ඒවා සදංග වශයෙන් විතරයි සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙලා නැහැ. ඒ නිසා නැවත උපදින්න පුළුවන්කම ඒ තුල තියෙනවා. ඒ නිසාම අපිට දැන් Nirodha කියලා කියනකොට Nirodhe තියෙනවා nissaranaṭṭho nissaranaarthයක් තියෙනවා. අපි දන්නවා ආස්වාද ආදීනව nissarana කියලා මෙතන කාරණා තුනක් තියෙනවා. nissarane කියලා කියනකොට සාමාන්‍යයෙන් නිස්සරණය කියලා කියන නික්මීම ආදී අර්ථයන්ගේ දෙන වචනයන් මේ nissaranattho කියලා කියනකොට Nirodha Nirodhaගේ nissaranaarthය කියනකොට මේ කෙලෙසයන්ගෙන් නික්මීම කියන කාරණාව. ඒකට කෙලෙසයන්ගෙන් නික්මීම කියන මේ ධර්මතාවයට ඇහි නික්මීම, රූපේ නික්මීම, කනේ නික්මීම, ශබ්දේ නික්මීම මේ ආයතනයන්ගෙන් නික්මීම, නිස්සරණය, නිස්සරණාර්ථයෙන් නිරෝධය කියලා කියනවා. ඇස කනනාසය දිව ශරීරය මනස කියන මේ ආයතනයන්ගේ Nirodheට කියනවා මේ Nirodhයේ තියෙන ලක්ෂණයට කියන නිස්සරණාර්ථය කියලා. ඒකට කියනවා සලායතන Nirodhය. එතකොට සලායතන Nirodhe නම් යමක් වේද මේක තමයි මේ Nirodha ආර්ය සත්‍ය බවට පත් වෙන්නේ. එතකොට මේ Nirodhe කියලා කියනකොට මෙතන Nirodhය සාක්ෂාත් කරගන්න නැතිනම් අවබෝධ කරගන්න දෙයක් මේ Nirodhaය බුදුරජාණන් වහන්සේ නමක් ඇතත් නැතත් ලෝකේ පවතින Nirodhaය නෙමෙයි මේ Nirodhaය අවබෝධ කරගන්න දෙයක්. ඒක බුද්ධ ශාසනයක පමණක් පවතින ධර්ම අවබෝධය තුළින්ම අපි සාක්ෂාත් කරගන්න දෙයක්. ඒ නිසා මේ Nirodha සත්‍ය පිළිබඳව අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි නිස්සරණාර්ථය දත යුතුයි. නිරෝධයේ තියෙන ලක්ෂණයක් නිස්සරණාර්ථය. නිස්සරණාර්ථයේ දෙන්නේ කුමකින්ද? අපිට ලෝකේ නිස්සරණය ඉවත් කරලා තියෙන ධර්මයන්ගෙන් කාමාදී කෙලෙස්යන්ගෙන් අපිට නිස්සරණාර්ථයක් ලැබිය යුතු වෙනවා. නිස්සරණාර්ථයක් දකින්න කියලා කියනකොට මෙතනදී සලායතන නිරෝධය කියලා කියනවා. ඒ ඒ ආයතනයන් හරහා ඇති කරගත්ත වැරදි සහගත දෘෂ්ටීන් වැරදි සහගත සංකල්පනාවන්ගෙන් අපි ලබන නිරෝධය. ඒ කියන්නේ කෙලෙස් කෙලෙසුන්ගේ නැවත නොහට ගැනීමට ලක්වීමට කියන නිරෝධය කියලා. ඒකට අනුත්පාද නිරෝධය කියලා කියනවා නැවත නොහට ගන්න බවට පත් කරනවා කියන බව ලක්ෂණයට. එතකොට මෙන්න මේ විදිහට සලායතන නිරෝධය කියලා කියනවා. මේ නිරෝධයේ තියෙනවා නිස්සරණාර්ථය කියන දෙයක්. ලෝකේ රූපේ ගත්තට පස්සේ රූපේ තියෙන ආස්වාදයක් රූපේ තියෙන ආදීනමයක් ඒ වගේම රූපේ තියෙන නිස්සාරණයක්. එතකොට රූපේ ආස්වාදය මොකද්ද? යම් ලෝකේ ප්‍රිය රූපයක්, ප්‍රිය බවක්, සාත බවක් තියෙනවනම් අපිට සැප ගේන බවක් තියෙනවනම් ඔබට gedara දකින්නකොට සතුටු වෙන බවක්, දරුවා දකින්නකොට සතුටු වෙන බවක් තියෙනවනම් රන් රිදී නිල මුදල් දකිනකොට සතුටු ඇති වෙන බවක් තියෙනවනම් මේක තමයි රූපේ තියෙන ආස්වාදයේ බවට පත් වෙන්නේ. ඒ වගේම ඔය රූපය Tamante කැමැතිසේ පවත්වන්නට බැරිකම නිසාම ඔය රූපේ නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත නම් ඒ වගේම Tamanta ඕන විදිහට ඔය රූපේ පවතින්නේ නැත්නම් විපරිණාමයටපත් වෙනවා නම් වෙනස් වෙලා යනවා නම් ඔක රූපයේ තියෙන ආදීනවයට අයිති ස්වභාවය. එතකොට මේ රූපයේ ආස්වාදයක් තියෙනවා, රූපයේ ආදීනවයක් තියෙනවා. එතකොට ආස්වාදයේ බොහොම සල්පයයි ආදීනවයේ බොහොමයි ඒක මෙලොව වශයෙන් ආදීනවයේ බොහෝයි සම්පරායික වශයෙන් ආදීනවයේ බොහෝයි. එතකොට මෙන්න මේ විදිහට රූපයේ ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා. මහාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහාලි ලිච්ඡ වීට මහාලි මේ රූපයේ ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් ඇති නිසාම තමයි සත්‍යය මේ රූපය ඇලෙන්නේ මහාලි රූපේ ආදීනවයක් තියෙනවා ආදීනවේ තියෙන නිසාම තමයි සත්‍ය මේ රූපේ කලකිරෙන ආදීනවයක් නැත්නම් සත්‍ය රූපේ කලකිරෙන්නේ නැහැ එතකොට මේ ආස්වාදයේ tikai ආදීනවේ බොහෝයි කියන එක දැනගත්ත කෙනා ආදීනවේ දැකපු කෙනා ඒක නා නිස්සරණයක් වෙනවා රූපය තුළ. එතකොට නිස්සරණය කියලා කියන්නේ රූපය කියන එක පිළිබඳව ඇති කරගත්ත අවබෝධයක් තුළ ලැබපු නිස්සරණයක්. කියන්නේ රූපයෙන් නික්මීමක්, රූපයෙන් ඉවත් වීමක් යන එක තමයි කරන්නේ. රූපය කියන එක අද අපිට හම්බෙන මට්ටම ඉක්මවා ගියපු රූපයෙන් මිදුණු මානසික මට්ටමකටපත් වෙනවා. එතකොට මහණෙනි යමක් ඔබගේ නෙවෙයි නම් ඒ පහ කරව කියලා බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේදී සලායතන සංයුත්තේදී දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට කුමක්ද අපේ නොවෙන්නේ ඇහැ ඇස තොපගේ නෙවෙයි රූපේ තොපගේ නෙමෙයි. ඒක ඇහැ අපේ අපිටයි ධර්මයක් නෙමෙයි රූපේ අපිටයි ධර්මයක් නෙමෙයි කන අපිටයි ධර්මයක් නෙමෙයි ශබ්ද අපිටයි ධර්මයක් නෙමෙයි. මේ විදිහට ආයතන ටික ඔක්කොම පෙන්නවා මේ එකක්වත් Taman කියන බව තුළ Tamanට අයිති හෝ තමායයි ගත හැකි ධර්මයක් නෙවෙයි. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත ධර්මයක් හැටියට පෙන්වනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පෙන්නකොට මේ රූපයේ ඇති nissaranaarthයට අපිපත් වෙන්නට ඕනේ. රූපයේ ඇති nissaranaය කියන්නේ භෞතිකව රූපයේ කඩා බිඳා බිඳලා දාලා ඉවත් කිරීමක් නෙමෙයි. රූපයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීමක්. යථා ස්වභාවය මොකද්ද? අපි කලින් සාකච්ඡා කළා නිරෝධය පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ නමක් ඇතත් නැතත් රූපේ පවතින යථාර්ථයක් තියෙනවා. ඒ තමයි හේතු නිසා හටගත් ධර්මයේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේක කතා කරන්නේ රූපෙන් එළියට ගිහිල්ලා භෞතික රූපය ඇතුළට බැහැගෙන නෙමෙයි. මේ කතා කරන්නේ කෙන කෙනාගේ මට්ටමින් කෙන කෙනාගේ පැත්තේ ඉඳගෙන. ඒ කියන්නේ මේ තම තමන්ගේ පැත්තෙන් තම තමන්ට සාධාරණ විදිහට ඇහත් එක්කම රූපේ රූපෙත් එක්කම ඇහ. රූපකාණ්ඩේ අපි සාකච්ඡා කරපු නිසා ඔබට මූලික දහම් දැනුම තියෙනවා. ඇසත් සමගම රූපය සහ රූපය සමගම ඇස කියන්නේ කුමන අර්ථයකින්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්නට ඇහැ නැතුව රූපේ පිළිබඳව පැනවීමක් හෝ රූපේ නැතුව ඇහැ පිළිබඳව පැනවීමක් සිදු කරන්නේ නැහැ. ඇස ඇති කල්හිමයි රූපය, රූපය ඇති කල්හිමයි ඇස කියන කාරණාව ගැන කතා කරන්නේ. බොහෝ විට කෙනෙක් මේ ආයතනයන්ගෙන් පරිබාහිර වුණ රූපායතනයක් පිළිබඳව නොඑක් අවස්ථාවල අදහස් ප්‍රකාශ කරනවා මතිමතාන්තර ගොඩනගනවා අපිට දකින්නට තියෙන පුළුවන්කම තියෙනවා. නමුත් ඒ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම්පරයායන්ට බහලනකොට අපිට දකින්න පුළුවන් කමක් තියෙන්නේ නොගැලපෙන ලක්ෂණයක් නොගැලපෙන ස්වභාවයක් කියන එක. කියන්නේ අනිත්‍ය පිළිබඳව හඳුන්වීමක් කරනකොට එක පුද්ගලයෙක් මේ සියල්ල අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා මේ ලෝකේ අනිත්‍ය නොවන ධර්මයෙන් තියනවා කියලා පැහැදිලි කරලා කරන්නට ගන්න එක්තරා උදාහරණයක් තමයි මේ ත්‍රිකෝණයක පාද තුන නිට්ටයයි. මීට කල්ප ගානකට කලින් තිබුණා නම් ත්‍රිකෝණේ පාද තුන එකක් නිට්ටයයි. තව කල්ප ගානකට ඉස්සරහින් පහළ වෙන ත්‍රිකෝණයක් තියෙනවා නම් ත්‍රිකෝණයට පාද තුනක් කියන මේ ධර්මයේ නිට්ටයයි කියලා. නමුත් අපි කල්පනා කරන්නට අවශ්‍ය වෙන්නේ ත්‍රිකෝණයේ නිට්ටයද අනිත්‍යද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කිරීම තුළ ත්‍රිකෝණයේ නිත්‍යද අනිත්‍යද කියන කාරණාව දැනගෙන ඉඳීම තුළ ආශ්‍රව ධර්මතාවයන්ගේ නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ නිසා ත්‍රිකෝණය අනිත්‍යද නිට්ටයද කියන කතාවක් දේශනා කළෙත් නැහැ. හැබැයි දේශනා කළා ඇහැ අනිත්‍යයි කියලා. රූපය අනිත්‍යයි කියලා දේශනා කළා. ඇහැ අනිත්‍යයි නම් ඇහැට පෙනෙන වර්ණ සතහන අනිත්‍යයි නම්. කය අනිත්‍යයි නම් පොට්ටබ්බේ අනිත්‍යයි නම්. කලින් දැකපු රූපේ නැවත දකින්න බැරි නම්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නැති වෙනවා නම් පෙර නොතිබීම කය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් එහෙනම් ත්‍රිකෝණයක් කොහෙන් නැති වෙනවද? රූපේ නැති වෙලා නම්, කය නැති වෙලා නම් මේක අපිට ගන්න බෑ රූපේ පැත්තෙන් බලලා. රූපේ පැත්තෙන් බලලා අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ රූපේ පැත්තෙන් අරගෙන බලනවා නම් අපිට ගන්න වෙන්නේ නිත්‍ය සංඥාවක් තමයි අන්තිමේටම. නිසා මේ රූපේ පැත්තේ ඉඳලා අපි කතා කරනවා නෙමෙයි ආධ්‍යාත්මිකව කෙනෙකුට රූපය ඇති බවට ගන්න පැත්තේ ඉඳලා කතා කරන්නේ. ඒ කියන්නේ Tamanට හටගත්ත ධර්මයක් ඉතුරු නැතුව නිරුද්ධයි කියලා කතා කරන්නේ භෞතික වස්තුව පැත්තට ගිහිල්ලා නෙමෙයි. ඒ වස්තුව හම්බෙන Tamanගේ පැත්තේ ඉඳලා කතා කරන දර්ශනයක් පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා කියන එක ගැන අපි මුලින්ම මතක් කළා. Nirodhe කියන ලක්ෂණය. එතකොට මෙන්න මේ Nirodhe ස්කන්ධයන්ගේ ඇතිවෙන ක්ෂණික Nirodhe පිළිබඳව අවබෝධ කරගන්න නැතුව කෙනෙක් Nirodhaarya සත්‍ය අවබෝධ කරනවා කිව්වොත් නිස්සරණයකටපත් වෙනවා කිව්වොත් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නිසා ස්කන්ධයන්ගේ හටගන්න උද්‍යව්‍ය ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීමම නිසාම තමයි කෙනෙකුට අකුසලයන්ගෙන් මිදීම කියන අනුත්පාද නිරෝධයකටපත් වීම සිද්ධ වෙන්නේ. රූපයන්ගේ ඇතිවෙන හට ගැනීම සහ නිරෝධය සාක්ෂාත් කරන නිසාම තමයි කෙනෙකුට රූප නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන රූපේ නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනාගාමී ආර්යයන් වහන්සේ සහ රහතන් වහන්සේ රූපය නැවත නොහට ගන්න බවට පත් කරපු උත්මයන් වහන්සේ. එතකොට රූපේ නැවත නොහට ගන්න බවට පත් කළා කියන එකෙන් කියන්නේ නැවත රූපය අසුරු කරන්නේ නැහැ කියන එකෙන් කියන්නේ මේ කයත් නැති වෙලා ගිහිල්ලා මොකක්වත්ම නැති වෙලා ගිහිල්ලා කියන තැනකින් නෙමෙයි. මේ කය ඇති බවට ගත්ත ලක්ෂණය නිසා තමයි අපි කියන්නේ රූපේ තියෙනවා කියලා. රූපේ ඇති බවට ගන්න ලක්ෂණය නිසා තමයි අපි කියන්නේ රූපේ තියෙනවා කියලා. නමුත් මෙන්න මේ ඇති බවට ගන්න මේ මනස දුරු වෙලා නම් මානසික ස්වභාවයේ මනෝභාවයේ දුරු වෙලා නම් ඒ කෙනාට කවදාවත් රූපය ඇත්තේ නැහැ. ඒ නිසා අපරියාපන්න භූමියේදී කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. රූපේ පන රූපස්කන්ධය කියන තැන ස්කන්ධයේ රූපස්කන්ධය පනවන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට ඇඟක් නැහැ කියන එක නෙමෙයි. යම් නිරෝධයක් නිසා නම් රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ Nirodheට ඇත්තේ නැහැ රූප ඇති බවට යන ලක්ෂණයක් ඇත්තේ නැහැ. නමුත් ආයතන දෙකක වැයවීමක් අවශ්‍යයි. ස්කන්ධ මේ ආයතන දෙකක පැවැත්මක් අවශ්‍යයි. නිසා කියනවා ආයතන දෙකක පැවැත්මක් තියෙන්නේ. නමුත් සලායතන නිරෝධයෙන් සාක්ෂාත් කරලා තියෙනවා. ආයතන ස්පර්ශ ආයතන හයම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණයෙන් අවබෝධ කරලා තියෙනවා. ඒ අවබෝධ කරපු නිසාම ඒ Nirodhe පිළිබඳව තේරුම් ගත්ත නිසාම ස්කන්ධයන්ගේ ක්ෂණික Nirodhe පිළිබඳව තේරුම්ගෙන ඉන්න ලක්ෂණේ නිසාම නැවත හටගන්න විදිහට දකින්නේ නැහැ. එතකොට නැවත හටගන්න ස්වභාවය අනුපාද Nirodheකට ගියා කියලා කියනවා. නැවත නොහට ගන්න ස්වභාවයකට පත් කරනවා. නැවත නොහට ගන්න ස්වභාවයකට පත් කලේ පත්ුනේ මේ ධර්මයේ පිළිබඳව ඇති කරගත්ත යථාභූත ස්වභාවය පිළිබඳව දැනගත්තේ ඥාන දර්ශනයක් නිසා. ඒ ඥාන දර්ශනය ආයතන දෙකක පැවැත්ම සිද්ධ කරන්නේ. මන ආයතනයත් ධම්ම ආයතනයත් කියන ආයතන දෙකක පැවැත්මකින් ඇති කරන ලක්ෂණයක් තමයි මේ නුවණ කියන එක. ඒ නිසා ආයතන දෙකක පැවැත්මක් කියලා කියනවා ක්‍රියාපන්නේට. නමුත් අනිත් ආයතනයන්ගේ පැවැත්ම ගැන කතා කරන්නේ නැහැ රූපේ පැත්තෙන් කතා කරන්නේ. නිසා රූපාදී ධර්මයන්ගේ ඇතිවන නිස්සරණයක් තියෙනවා. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත කෙලෙස් භූමිය නැවත අනුත්පාදයකට ගිහිලා තියෙනවා. නොහට ගන්න බවට ගිහිල්ලා. රූපය අදාපිත අනාත්ම සතර මහා ධාතු රූපයේ තුල අම්ම දකින මානසික මට්ටම නිසා තමයි අපි අම්මා කියලා හිතාගෙන මහා භූත රූපයට තණ්හා කරනවා. ඒ නිසා විපරිණාමයටපත් වෙන්නේ මහා භූත රූපය අපිට පේන්නේ අම්මා වෙනස් වෙනවා වගේ. ඒ නිසා අපිට දුක එනවා. හැබැයි මේ මට්ටමේ Nirodhe සාක්ෂාත් කරගත්ත කෙනාට මේක කලින් දැකපු රූපේ නැවත දකින්න බැරි මට්ටමට ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව අවබෝධ කරගත්ත කෙනාට දිත්තේ දිත්තමත්සං දර්ශන කෘත්‍ය දැක්ක දේ දැකීම මාත්‍රයෙන් ඉවර වුණ බවට දැනගත්ත කෙනාට විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං දැනගත්ත දේ දැන ගැනීම මාත්‍රයෙන් ඉවර වුණ බවට අවබෝධ කරගත්ත කෙනාට මේ දෙක වෙන් වෙනවා ඒ කියන්නේ දැකීම සහ දැන ගැනීම කියන කාරණා දෙක වෙන් වෙනවා මේ දෙක වෙන් වුණාට පස්සේ කවදාවත්ම මේ අරබයා ඇති කරගත්ත කෙලෙස්යක් නැවත පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඒ කියන්නේ මහා භූත රූපය අම්මා විදිහට දකින්නේ නැහැ. ඒ රූපේ හටගෙන නිරුද්ධ වුණ තැනකම තමන් මේ පැත්තෙන් ඇති කරගත්ත නාම ධර්මතා ටිකක් පිළිබඳව නුවණක් පවත්වන නිසා. ඒකෙන් කියන්නේ රූප කවදාවත් අම්මව අපිට හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි. කියන්නේ රූපේ දකිනකොට Tamanta අම්මා සිහිපත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. සිහිපත් වෙන දේ දැනගන්න දේ පේන දේට ගැට ගන්නෙ නැහැ කියන එක. අද අපිට තියෙන ප්‍රශ්නය අම්මා කියලා මතක් වීම නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මතක් වෙන දේ එළියේ තියනවා කියලා සතර මහා ධාතු රූපෙට නැවත ඇඟිල්ල දික් කරන එක. Taman tamange හිත පැත්තෙන්ම උපද්දලා දෙන අම්මව ඇසුරු කරනවා. හැබැයි ඇසුරු කරන ගමන් අපි හිතනවා ඔය අම්මා හිටියේ කොහෙද මහා භූත රූපේ කියලා. ඒ නිසා අපි නැවත මහා භූත රූපය අම්මා ඉන්නවා කියලා හදාගත්ත බව රැස් කරගන්නවා. එනිසා දැන් අපිට රැස් කරගන්නට හේතුවක් ඇත්තේ නැහැ. ඇයි අපි දැක්කා රූපයේ අම්මා හිටිය නෙමේ රූපේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා. එතකොට මේකෙදි එක්තරා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඒක දැන් කොයි විදිහට කියලා කෙනෙක් අම්මා අම්මත් මරයිනේ කියලා. අම්මා මරනවා කියන තැනදී අම්මා නොමර ඉඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. අම්මා මැරීමකට සහ නොමැරීමකට යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දුරු කරනවා. ඒ හේතුව දුරු කළා කියලා කියන්නේ මරණ චේතනාවක් ඇති වෙන්න නම් රූපය ආරම්භය ඇති වෙන පටිගයක් ඇති වෙන්න ඕනේ තරහක් ඇති වෙන්න ඕනේ. නමුත් එයාට තරහක් ඇති කරගන්නට මහා භූත රූපය අම්ම විදිහට පේන්නේ නැත්නම් එයාට කවදාවත් ඒ රූපය ආරම්භය තරහක් ඇති වෙන්න හේතුවක් ඇත්තේ නැහැ. සංහාවක් ඇත්තෙත් නැහැ ඒ රූපය ගැන ඇලෙන්නට. ඒ වගේම ද්වේෂයක්, පටිඝයක් ඇති කරගන්නට එයාට ඒ රූපය ඇති බවට හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් මේ කෙලෙසයන්ගෙන් මිදෙන්නටයි මේ දර්ශනේ හේතු වෙනවා කියලා කිව්වේ අනුත්පාද නිරෝධයකටයි මේ දර්ශනේ හේතු වෙනවා කියලා කියන්නේ මේ බාහිර මහා භූත රූපය අම්මා කරගත්ත බව නිසාම තමයි අපි හැම වෙලාවකදීම ඒ රූපයට නැවත නැවතත් මහා භූත රූපේම විඳින මට්ටමේ ආයතන ටික සකස් කරගෙන යන්නේ. එතකොට මේ මහා භූත රූපයේ පැත්තෙන් ඇති වෙන දේමත් අපිට කැමැතියක් නැති ස්වභාවයම ලැතියෙන්නට පුළුවන්කම තියෙනවා. අපි ඇති කරගන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මතාවයක් ගැන ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. අපි ඇති කරගන්නේ එළියේ ඉන්න ආත්මවස්තු පුද්ගලයෙක් පිළිබඳවයි ද්වේෂය ඇති කරගන්නේ. ඒකට අපි අම්මව මරනවා තාත්තව මරනවා කියන තැනකදී තියෙන්නේ අපි එළියේ ඉන්න මහා භූත රූපයකට නැතිනම් රූපය ඇත්ත නොදන්න කම නිසා ඇති කරගත්ත ආත්ම සංකල්පයක්. අපි ඒ රූපය ආත්මයක් කියලා දැනගෙන ඒ අම්මා වූ ආත්මය තමයි අපි නැති කරන්න කියන්නේ. ඒකට ඒක සම්පූර්ණම කෙලෙස් භූමියක්. ඒ කියන්නේ කෙලෙස්ේ තුලින් උපද්දපු දෙයක්. දැන් මහා භූත රූපය අම්මා විදිහට හම්බ වෙන්නේ නැත්නම් ඒ කෙනාට කවදාවත් අම්මව මරණයක තියා රූපයේ පිළිබඳව තරහසිතක්වත් තරහසිත පසකින් තබල රූපයේ පිළිබඳව තෘෂ්ණා සංහා සහගත චේතනාවක් හටගන්නට හේතුවක් ඇත්තේ නැහැ. එයාට මහා භූත රූපේ අම්ම විදිහට පේන්නේ නැති කම නිසා. දැන් මෙන්න මේ විදිහට එයා දන්නවා හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නිරුත් වුණා කියලා. මීට කලින් හටගත්ත රූපේ ඉතුරු නැතුව නිරුත් වුණා. ඒ වගේම ඒ රූපේ ආරම්භය තමන් දැනගන්නවා නම් යම් ධර්මතා ටිකක් ඒ දැනගන්න ධර්මතා ටිකත් හටගෙන ඉතුරු නැතුව නිරෝධයකටපත් වෙන බවකින් යුක්තයි. එලා මේ විදිහට ඒකේන අවබෝධ කරගෙන තියෙනවා රූපයේ තියෙන යථා ස්වභාවය පිළිබඳව. නිසා මේ රූපයන්ගේ නැතිනම් මේ ස්කන්ධයන්ගේ ඇති එක්ෂණික නිරෝධය පිළිබඳව අවබෝධ කරගත්ත බව නිසාම අනුත්පාද නිරෝධයකට ලක් වෙනවා. අනුත්පාද නිරෝධයකට ලක් වෙනවා කියලා කියන්නේ කෙලෙස්ය අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. කෙලස් භූමිය. දැන් අපි නිරෝධ දෙකක් පිළිබඳව කතා කළා. එකක් තමයි ස්කන්ධ නිරෝධය. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ඇතත් නැතත් මේ හැම මොහොතකම හටගත් ස්කන්ධ ධර්මයන්ගේ ඇති නිරෝධය කියන ලක්ෂණය. අනිත් දේ තමයි නිරෝධය කියනකොට නිස්සරණාර්ථයෙන් ලබන Nirodhe නිස්සරණාර්ථයේ Nirodhe තමයි රූපයන්ගෙන් නික්මන සලායතන Nirodhe කියන එක නැතිනම් අනුත්පාද Nirodhe කියන එක. රූපේ නොහට ගන්න බවට ගිහිල්ලා ආයතනයන්ගේ ඇති ලක්ෂණේ නැවත නොහට ගන්න බවට ගිහිල්ලා. ඒතර නොහට ගන්න බවට ගියේ කුමක් නිසාද? හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවට අවබෝධ කරගත්ත ඥාන දර්ශනය නිසා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අවබෝධ කරගත්ත නුවණ නිසා. එනිසා Nirodha කියලා කතා කරනකොට Nirodhe ඇති මෙන්න මේ නිස්සරණාර්ථය කියන බව අපි දත යුතුයි. ඒකට නිස්සරණාර්ථයෙන් Nirodhe පිළිබඳව අපි දැනගන්නකොට ඒක බොහොම ගැඹුරින් අපිට දැනගන්න තියෙන දෙයක් මේ කතා කරන්නේ රූප ටික ඔක්කොම එළියේ තියෙනකොට මෙහි තෘෂ්ණාව විතරක් වහලා නැති කරන්න හදනවා කියන කතාවකින් නෙමෙයි. ওই රූපේ එළියේ තියෙනවා කියලා ගත්ත බවම තමයි අපිට ආයෝහනාර්ථයේ සමුදේ හදලා දෙන්නට හේතුව බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට මේ කතා කරන්නේ රූපේම නොහට ගන්න බවට පත් කිරීම. රූපේම නොහට ගන්න බවට පත් කිරීම කියන එක කතා කරන්නේ භෞතික ඇති බවට ගත්ත රූපයෙන් නෙමෙයි අපි ආධ්‍යාත්මිකව රූපය ඇති බවට ගන්න අපේ මානසික ස්වභාවය අපි නිරුද්ධ කළා. ඒක දුරු කරලා අනුත්පාද නිරෝධයකට කළා. මොකද අපිට බෑ සතර මහා ධාතු රූපය අනුත්පාද බවට පත් කර කර ඉන්න නිසා අපි කරන්නේ සතර මහා ධාතු රූපය ඇති බවට නැවත නැවතත් මෙනෙහි කරන මිත්‍යා දෘෂ්ටිය දුරු කරන එක, වැරදි සහගත දෘෂ්ටිය දුරු කරන එකයි සිද්ධ කරන්නේ. එනිසා මෙතනදී Nirodha ගැන කතා කරනකොට ඒ Nirodhaයේ තියෙන නිස්සරණාර්ථය පිළිබඳව අභිනයයි. Nirodhaයේ තියෙන නිස්සරණාර්ථය පිළිබඳව අපි දත යුතුයි. ඊට පස්සේ Nirodhaස්ස විවේකත්වෝ Nirodhaයේ තියෙන විවේකාර්ථය දත යුතුයි. විවේකාර්ථය කියලා කියනකොට පංචකාමාදී ධර්මයන්ගෙන් විවේකාර්ථය අපි දත යුතුයි. අපිට විවේකය කියන කාරණාව ඇත්තේ නැහැ. ඒ කියන්නේ විවේකය නැහැ කියලා කියන්නේ අපිට දෙවන්නේක් ඉන්නවා. තෘෂ්ණාව නැමැති මේ දෙවන්න ඉන්නවා. මේ දෙවන්න අපිට හැම වෙලාවකදීම දෙවන්නේක් ඉන්නකොට වැඩ ගොඩක් කරන්නට තියෙනවා. ඒකට විවේකය කියන කාරණාව යොදන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී විවේකය කියලා කියන්නේ අපි කායිකව නිකන් ඉඳීම නෙමෙයි මානසික විවේකයක් සමගම. මේ මානසික විවේකාර්ථය කියනකොට මානසික විවේකාර්ථය යෙදෙන්නේ අපිට රූපය අනුව විසිරීමට ගිය ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අනුව විසිරීමට ගිය හිතට අනුව නෙමෙයි විවේකාර්ථය කියන දේ කතා කරන්නේ මේ නිස්සරණාර්ථයත් එක්කම ලබන විවේකාර්ථය. කියන්නේ රූපයේ Nirodhe පිළිබඳව අවබෝධ කරගෙන රූපයේ තියෙන ස්වභාවය පිළිබඳව දැනගත්ත කෙනාට යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනාට තියෙනවා විවේකාර්ථය පිළිබඳව විවේකාර්ථයේ නිරෝධ ලක්ෂණය පිළිබඳව දැක්මක්. ඒ කියන්නේ එයාට පංචකාම ගුණික වශයෙන් නැවත හිතන්නට වෙහෙසෙන්නට මානසික ස්වභාවය පිළිබඳව වද වෙන්නට දෙයක් ඇත්තේ නැහැ. අපිට තියෙනවා හැම වෙලාවකදීම කරන්නට වැඩක්. අපි යැපෙන්නේ ඒ හිතට තියෙන වැඩ ටිකත් එක්ක. අපි ජීවත් වෙන්නේ හිතට තියෙන ඒ ආහාර ටිකත් එක්ක. ඒ නිසා අපිට විවේකය කියන දේ අහිමි දෙයක් බවට පත් වෙලා තියෙනවා. සමහර විට අපිට කයට වැඩක් දෙන්නේ නැතුව තියාගෙන ඉන්න පුළුවන්කම තියෙයි. හැබැයි අපිට මනසට වැඩක් නොදී තියාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මනසට විවේකයක් නැහැ. නැවත නැවතත් හිතනවා. නැවත නැවතත් හිතන දේ තුළ රැඳෙනවා. නැවත නැවතත් තෘෂ්ණාදී වශයෙන් කෙලෙසයන්ගෙන් ඇසුරු කරනවා. ඒකට ඒ කෙලෙසයන්ගෙන් ඇසුරු කරනකොට ඒ රාගාදී කිංචන ධර්ම කියලා කියන. ඒ කියන්නේ හුල් මේ හිතට නැවත නැවතත් වදිනවා. ඒ හැම දෙයකටම නැවත නැවතත් උත්තර හොයනවා. ඒකට මේ හිතට විවේකාර්ථයක් ඇත්තේ නැහැ. යම් කෙනෙක් මේ ස්පර්ශ ආයතන හයෙන් මිදුනොත් ඒ ස්පර්ශ ආයතන හයෙන් මිදුන කෙනාට විවේකයක් තියෙනවා. විවේකයක් තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගත්ත මානසික මට්ටමින් යා මිදලා. ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගත්ත මානසික මට්ටමින් මිදුණු නිසාම එයා දකිනවා මේ ධර්මයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් බවට නුවණක්. ඒ නුවණ ඇති බව නිසාම දැන් කෙලෙස්යේ පවත්වන්නට ලෝභ, රාග, ద్వේෂ, මෝහාදී කෙලෙස්යන් පවතින්නට භූමියක් හදලා දීලා නැහැ. හටගත් ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරලා තියෙන නිසා. එනිසා මේ Nirodhe තියෙන ස්වභාවය තමයි මේ විවේකාර්ථය කියන කාරණාව. ඒ වගේම Nirodhas අසංකතත්වෝ මේ Nirodhe තියෙන අසංකතාර්ථයක්. අසංකතය කියලා කියනවා නිවනට. එතකොට සංකත ධර්ම කියලා කියනවා හේතුන්ගෙන් සකස් කරපු බව නිසා. යම් කෙනෙක් Nirodhaය අවබෝධ කළා නම් ඒකට කියනවා අසංකතය අවබෝධ කළා කියලා. එතකොට මේ අසංකතත්වෝ කියලා කියනවා අසංකතාර්ථය කියලා මේ හේතුන්ගෙන් හදපු ධර්මයක් නෙමෙයි. අරහත් ඵලයේ සංකතයි අරහත් මාර්ගයෙන් ඇති කරපු ඵලය නිසා. නමුත් ඒ අරහත් මාර්ගය තුළ සාක්ෂාත් කරපු Nirodhe කියන දේ අසංකතයි නැතිනම් අසංකතේ නිවන කියන දේ ස්කන්ධයන්ගෙන් හදපු ස්කන්ධ ස්කන්ධ ටික හැටියට දකින්නට එපා. එනිසා කියනවා අසංකතං ඛණ්ඩතෝ ඨපෙත්වා. නිවන ස්කන්ධ වශයෙන් නොගෙන. උත නිවන කියන දේ ස්කන්ධයන්ගෙන් පණවන්නේ නැහැ. මේ අරහත් ඵලයේ තුල හදාගත්ත මේ ස්කන්ධ මේ ස්කන්ධ ටිකයි නිවන කියලා නිවන කියන දේ ස්කන්ධ ටිකකට පොදු ස්කන්ධ ටිකකට අයිති ධර්මයක් නෙමෙයි. ඒක මේ අනුපාද ලක්ෂණය කියන එක නිසාම නිවන හේතුන්ගෙන් හදපු දෙයක් නෙමෙයි. නිවන කියන දේ අපි අවබෝධය තුලින් නැතිනම් නිරෝධය නිසාම නිරෝධය කියන දේම තුළම හදපු දෙයක් තමයි නිවන කියන ඵලය. ඒ කියන්නේ හේතුවගේ හේතුවකින් හදපු ඵලයක් කියන එක නෙමෙයි කතා කරන්නේ. මේ Nirodhe කියන එක තුල පවතින අසංකතාර්ථය හේතුන්ගෙන් නොහඳපු ලක්ෂණය අපි අවබෝධ කරගන්නට ඕනේ. නිසා කියනවා Nirodhe තියෙන අසංකතත්වෝ අසංකතාර්ථය. අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ මේ හේතු ටික නිසා මේ මේ ඵලය කියන දේ තුළ සංකත ධර්මයන්ගෙන් තමයි කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් අනුත්පාදය කියන එක නැවත නොහට ගැනීමට යන බවට හේතු ඇත්තේ නැහැ. අද අපිට පුළුවන් අඹපල ගෙන විද්දෙන ගහක් කපන්න පුළුවන්කම තියෙනවා. එතකොට අද අපිට අඹ ගහ කපන තැනට යනකම් හේතු ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තව අවුරුදු 10කින් හටගන්නට තිබුණු අඹ ගෙඩියක් නොහට ගන්න බවට යෑම පිළිබඳව අපිට කතා කරන්න හේතුවක් ඇත්තේ නැහැ. හේතුව යෙදিলা තියෙන්නේ අඹ ගහ කැපීමට අවශ්‍ය හේතුව විතරයි. නැවත අඹපල නොහට ගැනීම කියන දේ විද්‍යමාන කාරණයක්. ඒ වගේ යම් ස්කන්ධ ටිකක් නිසා Nirodhaය කියන දේ පෙන්වලා කියනවා. හැබැයි මේ අනුත්පාද ලක්ෂණය අසංකත අර්ථය මේ ස්කන්ධ ටිකට අයිති උනේ නැහැ කවදාවත්. ඒ වගේ ස්කන්ධ ටික සංකතයි නැතිනම් අරිහත් මාර්ගය නිසායි අරිහත් ඵලය ඒකට අරිහත් ඵලය නැමැති මේ ස්කන්ධ ධර්මතා ටික ගොඩනගන්නට හේතු තිබුණා. අරිහත් මාර්ගය එනිසා මේ මේ ස්කන්ධ ටිකට කිව්වා සංකත ධර්මයක් කියලා. නමුත් අතනට කියන අසංකතයි නිවන කියන එක. ඒක අරහත් ඵලය නෙමෙයි. නමුත් අසංකත නිවන අනුත්පාද සංඛ්‍යාත නිරෝධය කියලා කියනවා. ඒකට නැවත නොහට ගන්න බවට පත් කරපු අනුත්පාද නිරෝධයට කිව්වා අසංකතාර්ථයේ අසංකතාර්ථයයි කියලා. මෙන්න මේ විදිහට අපිට නිරෝධයේ පිළිබඳව අපි දතයුතුව පවතිනවා. ඒ වගේම තව අර්ථයක් තියෙනවා නිරෝධස්ස අමතට්ඨෝ නිරෝධයේ තියෙන අමතාර්ථය ඒ කියන්නේ අමත කියලා කියනවා අමෘතයට අමෘතය අපි අහලා තියෙන දිව්‍ය ලෝකේ තියෙන පානයක් අමෘතය. ඒකට මේ මෘත්‍ය සංඛ්‍යාත දේවල් නැති බැවින් අමෘත කියලා කියනවා. ඒක මෙන්න මේ විදිහට මෘත්‍ය සංඛ්‍යාතදී පවත්වන්නට අපි කියන ජරා මරණ ආදී දුක් ඇත්තේ නැහැ. ජාති ජරා මරණ ආදී දුක් වලින් මිදිලා තියෙනවා අජරාමර සංඛ්‍යාත නිවන් සුව කියලා කියන. ඒකට දිරීමක් හෝ මරණ ඇත්තේ නැහැ. ඒ ජාතියක් ඇත්තේ නැති නිසා. ඒකට මෙන්න මේ විදිහට ජරා මරණාදී මිදුණු අමතාර්ථයක් තියෙනවා නිරෝධ සත්‍ය තුළ. ඒකට මෙන්න මේ විදිහේ ලක්ෂණ ටිකක් තියෙනවා. මේ ලක්ෂණ ටිකෙන් අපි නිරෝධය පිළිබඳව අභිඤ්ඤයයි. අභිඤ්ඤයයි කියන්නේ විශේෂ නුවණකින් අපි දත යුතුයි. මේ ටික දැනගන්න එකට කියනවා අහලා විශේෂ නුවණකින් දැනගන්න එකට කියනවා සෝතවදානේ පඤ්ඤා සුතමයේ ඥානං කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ Nirodhe පිළිබඳවත් තේරුම් ගන්නට Nirodhe පිළිබඳවත් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. හැමදෙනාම කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන කවුරුත් බලාපොරොත්තු වෙනවා. අද දවසේදී අපි කවුරුත් සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට එවැගේම අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ කුසල ධර්මය තුන් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සීල් දේවගණ සමූහයාටත් අනුමෝදන් කරනවා. සීල දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම හැම දිනකටම තෙරුවන් සරණයි